අනිත් දේවල් නම් එකයි හැත් බැඳගෙන ඒක දිගේ ඇදගෙන ඇදගෙන යනවනේ නිකන් සරුංගලේ හුලකට ඇල්ලුවා වගේ. දැන් මේ භාවනා එහෙම ගතියක් නැහැ. ඒක යෝගාවචරය අර නිපක ප්‍රඥාවෙන් සපෙලා දෙන්න ඕන. ගීගේ අතහැරියයි කියලා නිවන් දකින්නේ නැහැ. සමාධිය හරියයි කියලා නිවන් දකින්නේ ඒ සමාධියට ගත්ත අරමුණ පවා රූප සංඥාවක් බවට පත් වෙනකොට දැන් අපි බලන්නේ ෆොටෝ එක ෆොටෝ එක නෙවෙයි නෙගටිව් එක දිහා බලනවා වගේ. දැන් නෑ නෙගටිව්ස්. මොකද හේතුව මේ ඉලෙක්ට්‍රොනික ක්‍රමේ නිසා නැත්නම් නෙගටිව් එක හරිම විකාර රූපී. ඔය මේ කැමරා එකේ තියෙන පොසිටිව් ඇන් නෙගටිව් කියලා ස්ලයිඩ්ස් ආදි දෙක පොසිටිව් එක ගන්න චිත්‍රපටි හදන්න නෙගටිව් එකෙන් තමයි අපි ඩෙවලොප් කරලා ෆොටෝ එකක් ගන්න. ඒකේ නෙගටිව් එකේ තියෙන කළු තැන් සුදු වෙලා පෙන්වනවා සුදු තැන් කළු වෙලා පෙන්වනවා. ආන්නේ වගේ තමයි භාවනා කියලා බලනකොට අපිට පේන්නේ අපි අපිට මෙතෙක් කල නොදැක්ක අපේම හැවණැල්ල පේනවා. අපේම තියෙන අඩුපාඩු ටික පේනවා. ඒක මහා විකාර රූපීව පෙන්නන්නේ. ආනේ ඒක දරාගෙන ඉන්නවයි කියන එක එහෙම නැත්නම් ඒ ඨානාඨාන කුසලය නෑයි කියලා කනගාටු වෙන්න එපා. ඔක්කොටම නැති උනායි කියලා භාවනා කියලා දෙන බණ කියන එක නාගේ දෝෂයක් නෙවෙයි. ඒක ජීවිතේ හැරවුණු ලක්ෂයක්. මේ ඔක්කොම තිබුණත් හරි මම මේවා තියෙන හැම එකකම ආදීනව තේරුම් ගන්න ඕනේ. ආස්වාද පක්ෂ විතරක් නෙවෙයි. ලෝකේ තියෙන හැම දෙයකම ආනිසංසය අදිනවයක් තියෙන නිසා බුදුරජාන්සේ සඳහන් කරලා තිනවා ධම්මෝපි වෝ භික්කවේ පහතබ්බා. මානි මේ තාම ආතාවෙන් ඔබ උපකරණ ගන්න ධර්මයක් උඹට අතහරින්න වෙනවා. අධර්මය ගැන කුමන කතාවද කියලා. ඉතින් අර සීලේ රකින්න මිනිහට සීලේ අතහරින්න බෑ. එතකොට යා කරන්නේ සීලබ්බත පරමාසය. ඒ සමාධිය වඩන කෙනාට සමාධිය අතහරින්න බෑ. එතකොට යාට තියෙන්නේ විදර්ශනා උපක්ලේශය. විදර්ශනා කරනකොට හැමදේම නිකන් අවුවට අහුවෙච්ච මල් චීත්තයක් වගේ අර වර්ණ රසායනේ නැහැ. පිලුණු වෙච්ච බතක් වගේ. බුරුමේ පඬිස්සවාංශ කියන්නේ මස්ලේ නැතියට බලුලෙව කන්නේ. ওই බල්ල ආසාවට අර ඇටේ හපහපා හිටියට මෙලෝදයක් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් කියලා නිකන් සුදු බම් පෙත්තක් කන්නා වගේ මේකට චීස් නැහැ, බටර් නැහැ, සෑන්ඩ්විච් කරන්න මොකුත් නැහැ, ඔහේ කනවා. ඉතින් එහෙම දකින්නකොට කාමභෝගීන් කියලා ගහන වුණට නැද්දකින් විතර මේ කාල කන්‍යයට දෙන දෙයක් කාලේ හිටපන්කෝ කියලා හරියට පව් කරගන්න. ඒ සුපබුද්ධ කුට්ටි කියලා බුදුරජාණන්සේ කාලේ හිටිය ඉතාම තැඟ පුරාම කුෂ්ඨජී මිනිස්සේ ඉතින් බුදුරජාණන්සෙන් එය බණ අහපු ගමන් එයා ඒ වෙලාවෙම සෝවන් වෙනවා. හැබැයි ඒ වෙලාවෙම හරකෙක් කන්නලා මැරෙනවා. ඉතින් අහනවා මිනිස්සු මෙච්චර මේ මේ වගේ කුෂ්ඨ රෝ මේ වගේ පිරිසක් බණ අහනවා එකේ කොටවත් තේරෙන්නේ නැහැ. ඒක නම් තේරෙනවනේ. අර ඒ වෙලාවේ ආපු කුෂ්ඨ රෝගියා එළියට යනකොට කියනවා පුදුමයි සාංශ ඔබ වහන්සේගේ බණ. පහ. නිය අත දිගෑරලා පෙන්නවා වගේනේ. අන්ධකාරයේ තෙල් පහනක් පත්තු කෙරුවා වගේනේ. කනට ගැහුවා වගේනේ කියලා යනවා. යනකොට මැරලා. ඉතින් සංඝයා අහනවා බලන්න මෙච්චර ලස්සන බුදුරජාණන්සේට මේ ධර්මයේ පිළිබඳ උදම්මනපු බුදුරජාණන්සේත් කිව්වා එනකොට එයා දිලිද්දෙක් වගේ ආපුවාමට අද යනකොට එයා අදලිද්දෙක් කියලා. ඔක්කොම ආර්ය ඥාන පහළ වෙලා හිටිය කියලා. ඉතින් අහන මොකයි මේ මිනිස්සයා මේ ඒ ගම මැරලා ගියේ? මොකයි මේච්චර මේ පින් කරන්න පුළුවන් මිනිස්සු ඇඟ මුළු අසම් පුරාම කුෂ්ඨ හැදුනේ? ඉතින් කියනවා මේ ඊට ඉස්සර බුද්ධ බෝධි කල්ප 92කට විතර ඉස්සලා තග්‍රසිකී කියන ඒ පසේපුත්‍ර ජාන් වහන්සේ බඩතුලේ පාත්‍රය සංගවන බිම්බ බලාගෙන පින්නපාතේ වඩනකොට මෙයා තමන්ගේ සමවයසේ කොල්ලෝ කෙල්ල එකතු වෙලා වාහනේ වාහන ගොඩක නැත්තම් කරත්ත ගොඩක උයන් කෙලියට යනවා. කැම බීම ඇඳුම් හිටුම් අරගෙන ඉතින් මේගොල්ලෝ සින්දු කීක යනකොට අර පාරායන යන බුදුරජාණන් වහන්සේ දකින්නකොට කිව්වල නෙද්දකින් විතරක් ඔළුවේ ඉඳලා පල්ලෙහාට යනකම් උතාන මොන ජීවිතේ රස දන්නේ නැති පෙරේතෙක් නෙද්දකින් කියලා තුක් ගාලා කියලා ගැහුවලු. ඉතින් ඒ අර කාමභෝගියාට ඒ පසේ පුත්‍රජාන් වහන්සේ පේන්නේ රසනාඳුනන එහෙම නැත්නම් අර්ථිය පහළ වෙච්ච කෙනාව මූණට කියලා ගන්න. ධම්මික ආමතුරෝ ගිහිල්ලා ඉන්න වෙලාවක මෙල්බන් වලදී ඒ ශාන්ති කියනවා මේ වෙන මොනක්වත් වාහන තිබුණේ නැහැ කුණු ගෙනියන ලොරිය විතරයි තිබුණේ. ඒක එනවට අයින් වුණාලු. අර හරියටම නතර කරලා තුක් ගාලා කියලා ගැහවලු ඔලුවඩට. මේ යකුන්ට පිස්සුනේ මේ මෙච්චර මේ කාමභෝගී ඉන්න බලන් සිවුරක් දාගෙන මොනවද මේ පිස්සු කෙලින්නේ. ආසියා කරේ උන්ට පිස්සුනේ උන් ඔය වැවිදුනාට කමන්නේ අපේ උන්ට මොකද්ද භාවනා කරන්න තියෙන උමනාව. ඒ තරමටම ඒ අරතිය පහළ වෙච්ච මිනිස්සයාට රතියේ ඉන්න එකන පහත් කළ සලකනවා. ඒ නිසා මේගොල්ලෝ යන්නේ නැහැ එළියට. මොකද මිනිස්සු නිකන් ආර්යපවාද කළ පව් කරගන්නවනේ. ඉතින් අර්ථය පහළ වෙච්ච එකනට ඒ තානාටාන කුසලයේ පහළ වෙනවා. මේක මම උපයගත්තේ කොච්චර අමාරුවෙන්ද දන් දීලා ඊට පස්සේ සීල් රැකලා සීලෙන් සීලබ්බත පරාමාසය ගලවලා දාලා සමාධිය උපේලා සමාධියේ තියෙන විදර්ශනා උපක්ලේශ ගලවලා දාලා හරියටම විපස්සනාව අල්ලාගෙන ඒ කරන ගමන් මේ කාමභෝගී මිනිස්සු අතරට යන්න එපා. ඒගොල්ලන්ට තද්ද බල අභියෝගයක් එනවා මේ විරාගය පහල කරගත්ත පුද්ගලයා. ඒ නිසා මෙතන අන්ධහැර පෑමක් නැහැ. අnder පාණ්ඩ ගියොත් එතන තානාතාන කුසලයක් නැහැ. හැබැයි අර නැවත සමාජයේ ඉන්න යම් කිසි කෙනෙකුට තානාතාන කුසලයේ තියෙනවනම් මෙයා ළඟට ඉබේම ආකර්ෂණය වෙනවා. ඒක වෙනමම කතාවක් ඥානාරාම ස්වාමීන් කියනවා මේ භාවනා කරනකොට හරි අමාරුයි ඉස්සල්ලා මේ කල්යාණ මිත්‍රෙක් හොයන්න සත්පුරුෂයෙක් හොයා ගන්න. භාවනා වැඩෙනකොට ඒ සතිය එක මට්ටමට ආවට පස්සේ ඉබේම කල්යාණ මිත්‍රට ඇදලා යනවා. ඒ වගේම ඒ කෙනා හොයාගෙන එනවා කල්යාණ මිත්‍රයෝ. ඒක එතකොට බෝවෙන ලෙඩක් වගේ වෙනවා. ඒකට තමයි සති වේපුල්ල භාවය කියලා කියන්නේ. කෙලෙස් තනුක භාවයටපත් වෙන්නපත් වෙන්න සතිය විපුල භාවයට යන්න යන්න ඒ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ තියෙන good vibration එහෙම නැත්නම් යහ කම්පන එන්න පටන් ගන්නවා. එතකොට සාසනේ සම්පූර්ණ පණ මේ බුද්ධ ජනතේ පිරිනොම් පාල අවුරුදු 2600ක් ගියා. සාසනෙ තියෙන ඉන්දියාවේ, එහෙනම් සාසනෙ තියෙන බුද්ධ ගයාවේ ඒ මොකක්වත් නැහැ. සාසනෙ තියෙන පපුවේ. ඒ අර වැඩ කරන කෙනාට අර අර තානාට ආන කුසලේ දන්න කෙනාට ඉතින් එහෙම කෙනෙක් ඉන්නවනම් පහළ වෙලා ඉන්නවනම් අර මනුස්සයා පයින් හරියනවා. ඒකට මේ පෙට්‍රෝල් නැහැ කියලා බන්නේ නැහැ නේද මං ආන්නේ. අද එක්කෙනෙක් මේ පෙට්‍රෝල් නැති පොලිමේ ඉඳලා කමටහන සුද්ධ කරා. <clears throat> ජීවිතේ පළවෙනි වතාව. ඒ මොකද එයාට තේරෙනවා මේ හොයන්න ඕන නම් සත්‍ය තියෙනවා චීනට හරි ඵලයන් කියලා කුරාන පාඩයක් තියෙනවා. සත්‍ය තියෙනවා චීනට හරි ඵලයන් කියලා. නැත්නම් හන්දට හරි ඵලයන්. අපිට පයින් යනවා කියන එක පෙට්‍රෝල් නැහැ කියන එක ඒව ප්‍රශ්න වෙන්න බෑ. ඒ මොකද මෙයා දන්නවා තානාතාන කුසලී පඤ්ඤා චක්කුන්නමතිය ඇදලා යන්නේ පුදුමාකාර ආකර්ෂණයකට. ඒ නිසා හැම කෙනෙක්ම හිතාගන්න අපි මේ වැඩමුළුවක් කරලා යන්නේ මේ මේ අපි මේ වැඩමුළුවක් කරලා භාවනා කරන එක කාටවත් වදයක් වෙන්න දෙන්න එපා. හැබැයි අපෙන් නිකුත් වෙනන යම් යහකම්පනයක් මේ ගස්කොලන් වලටත් ඒක වේවා. සතාසරුපයටත් ඒක වේවා. අපි ඕමනම් බුදුරජාණන්සේ කොහොම කරන්න දේ නිසා කවදාකවත් ඒ අර කෙලස් වර්ධනය පිණිස නැත්නම් කෙලස් වේපුල භාවයට යන්න එපා කෙලස් තනක භාවයේ ඇතිරීම සඳහා අවස්ථානෝචිතව ඒකට කියන්නේ ඥාන ප්‍රඥාව කියලා ගත්තී ආන්න ඒක ඥාන ප්‍රඥා කියලා මුක්කමනසෝ කියනකොට හරි අල්ල අසන්න හබ්බලා මගේ අර මුක්කම නැති නිසා මට අමාරුයි කියන්නේ ඇත්තෙම නැති දෙයි කියලා කියතයි අද මිනිසුන්ට ඇත්තෙම නැති most uncommon thing is the common thing common sense කියලා කියනවා. මිනිසෙට සාමාන්‍ය බුද්ධිය කියන එක ඇත්තෙම නෑ අද. මනුස්සකමක් ඇත්තෙම නෑ අද. ස්ථානිත ප්‍රඥාව කියන එකක් ඇත්තෙම නෑ. ඔක්කොටම පෙරක දూరు ඕන කියලා දෙයි. නමුත් භාවනා කරගෙන යන්න මොකද වෙන්නේ බලන්න. මේකට විවෘතකමක් ඇති වෙනවා. අන්න ඒ කට්ටියට තට්ටුවක් දාන්න තමයි බුදුරජාණන් මේ සූත්‍ර දේශනා කරන්නේ. ඒ නිසා ගන්න ඕන ටික ගන්න ජීවිතේ හෝ තන්තරේ හෝ ස්ථානවල හෝ කාලේ අඩු වැඩියක් නැහැ. ඒක හැමදාම එකයි දෙන්නේ. අහුල ගන්න දන්න මනුස්සය අහුල ගන්නවා අහුල ගන්න ලැබේවා